නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාමා භික්ඛවේ වේදිතබ්බෝ කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කාමානං වේමත්තතා වේදිතබ්බා කාමානං විපාකෝ වේදිතබ්බෝ කාම නිරෝධෝ වේදිතබ්බෝ කාම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බාති තී ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත පින්වතුනි තමන් විතරක් නෙවෙයි මුළු මහත් ලෝකවාසී සියලු දෙනාටම ඊයෙන් උනත් මාත්‍රකාවට එන්න ඉස්සර වෙලා මේ වගේ සුවිශේෂී සංදිස්ථාන වලට අපි එනකොට අපේ ජීවිතයේ සිහි කරගත යුතු ධර්මතා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි ආත්ම ප්‍රත්‍යක්ෂාවක් සිද්ධ කරන්න ඕනේ. කාරණා හතරක් සම්බන්ධයෙන් හැමෝම මේ කාරණා හතර කෙරෙහි විවේකී බුද්ධියෙන් බලන්න. මොකක්ද ඒ කාරණා හතර? ආත්ම සම්පatti ආත්ම විපත්ති, පර සම්පatti, පර විපත්ති. ඒකෙන් කියන්නේ ආත්ම සම්පatti තමන්ගේ ජීවිතේට තමන් සිද්ධ කරගත්ත යහපත් අර්ථදායක කුසල ධර්මයන් මොනවද ගුණ ධර්මයන් මොනවද කියලා নিরතුරු යම්කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂා කරලා සිහි කරලා බලන්න ඕනි ආත්ම විපත්ති තමන් තමන්ට සිද්ධ කරගත්ත අයහපත් දේවල් සම්බන්ධයෙන් විවේකීව සිහිපත් කරලා බලන්න ඕනේ. ඒ වගේම පර සම්පatti පර විපatti තමන් අන් අයට සිද්ධ කරපු යහපත් දේවල් මොනවද? මේවා සිහි කරලා බලන්න පර සම්පatti පර විපatti තමන් සමහර අවස්ථාව ආවේගශීලීව, ද්වේෂ සහගතව, මෝහයෙන් මුලා වෙලා අන් අයට සිද්ධ කරගත අනර්ථකාරී දේවල් මොනවද? විවේකීව ආත්ම සම්පatti ආත්ම විපatti පර සම්පatti පර විපatti මුදුවට සිහිපත් කරලා බුද්ධෝත්පාද කාලයක පසකින් අතහැරෙනවා ඉන්ද්‍රිය දුර්වල වෙලා තමන්ගේ ජීවිතේ දහම අවබෝධ කරගන්න තියෙන කාලයයි මේ කෙටි වෙන්නේ ඒ නිසා මදක් සංවේගී උපදවාගෙන අපේ ජීවිත ගුණධර්ම වලින් පෝෂණය කරගෙන සද්ධර්මයට වඩ වඩාත් සමීප වෙන වසරක් බවට පරිවර්තනය කරගත්තොත් යම්කිසි කෙනෙක් මහත් වැසි වැටෙන වේලාවක ඊයේ පෙරද මහා ධාරානිපාත වර්ෂාවල් වැටුණා නේද? ඒ වේලාවට ඡත්‍රයක් දරන්නා කුඩයක් දරන කෙනා ඒ වැස්සෙන් ආරක්ෂා වෙන්නේ යම්සේද? චත්තං මහත්තං යතවස්ස කාලේ ඡත්‍රය දරන කෙනා ඒ වර්ෂාවෙන් ආරක්ෂා වෙන්නේ යම්සේද අන්න ඒ වගේ ධම්මෝහවේ රක්ඛති ධම්මචාරේ ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන්ම ආරක්ෂා වෙනවා ඒ නිසා ජීවිතේ අලුත් අවුරුද්දට සුබ ප්‍රාර්ථනා කරාට අපේ ජීවිතේ සාර්ථක වෙන්න නම් ආශිර්වාද කරන අපේ සිත පවිත්‍ර භාවයටපත් වෙන්නත් ඕනේ අපේ ජීවිත සම්තතිය ಗುಣධර්ම වලින් පෝෂණය කරගත්තොත් ඒ කියන ආශිර්වාද අපේ ජීවිතේට ටිකෙන් ටික ටිකෙන් ටික සමීප වෙනවා. එනිසා අනවරාග්‍ර සංසාරේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන කොහොම හරි මේ ලැබපු දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය තුල ජීවිතේ කොයියම්ම මොහතක හෝ මාරය ඇවිල්ලා දොරට තට්ටු කරන්න ඉස්සර වෙලා මේ මඟඵල අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් හිස් වූ ජීවිතයක් බවට මේ ජීවිතේ පරිවර්තනය කරගන්නේ එනිසා අර්ථ පරිපූර්ණ ජීවිතයක් බවට පරිවර්තනය කරගන්නවා ඒ සඳහා හැම දිනාටම මේ දේශනාව මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමින් අපි දේශනාව ආරම්භ කරනවා පින්වතුනි මාත්‍රිකා කලේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ එන නිබ්බේධික සූත්‍රය මම මේ සූත්‍රයේ කාරණා හයක් තියෙනවා ඒ කාරණා හයම පැහැදිලි කරන්න කාල සීමා නැහැ නමුත් මම එක කොටසක් පැහැදිලි කරනවා අපි ගනුදෙනු කරන මේ කාමය පිළිබඳව අපි තේරුම් ගන්න ඕනේ කාමය ඉක්මවන්න නම් කාමය පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ කාමා භික්කවේ වේදිතබ්බෝ කාමය කියලා කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ. අපි දන්න කාමය නෙවෙයි. ආර්යයන් වහන්සේලා කාමය කියලා හඳුන්වන්නේ මොකක්ද? අපි කාමය කියනකොට 99%ක්ම ස්ත්‍රී පුරුෂ කාමයේ සම්බන්ධයෙන් තමයි අපිට අදහසක් එන්නේ. එහෙම නෙවෙයි. භික්ෂුන් වහන්සේලා හැටියට මගඵල කියන අරිහත් මාර්ගයට යනකම් අනාගාමි වෙනකම් කාමයේ පරිභෝග කරනවා. එතකොට මේ ආර්යයන් වහන්සේලා කාමයේ කියලා හඳුන්වන පරියාය ප්‍රදේශය කොච්චරද කියලා අපි තේරුම් ගන්න ඕනේ ආර්ය නුවණකින් කාමයේ අවබෝධ කරගන්නේ කොහොමද? අහුමුළු වල හැම තැනකම කාමයේ කියන එක නියෝජනය වෙනවනම් සැඟවෙනවනම් ඒ හැම සැඟවෙන තැනකම කාමය කිසිදු අවස්ථාවක අපිව මුලා කරන්නේ නැතුව මේ කාමයේ පිරිසිඳ දකින්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. අන්න එහෙම දැක්කොත් තමයි කාමයේ දුරු කරගන්න පුළුවන්. කාමා භික්කවේ වේදිතබ්බෝ. කාමය කියන්නේ මොකක්ද කියලා හරියට දැනගන්න ඕනේ. එහෙම දැනගන්න ගමන් කාම නිදාන සම්භවෝ වේදිතබ්බෝ. කාම නිදානය කාමයේ උපදින්න තියෙන හේතුව මොකක්ද? කාමයේ දුරු කරලා අපි ඉහළට යණ්ඩයි. කාමයෙන් නොඇලි නොගැටි කාමෙන් එතර වෙන්නයි අපි උත්සාහවත් වෙන්නේ. එතකොට කාම නිදානේ තේරුම් ගන්නත් ඕනේ. කාමයේ උපදින හේතුව. කාම සමුදය. කාම නිදාන සම්භවෝ වේදිතබ්බෝ. ඊගාවට කාමානං භික්කවේ වේමත්තතා වේදිතබ්බා. කාමයන්ගේ විවිධ විවිධ වූ ස්වභාවය මොකක්ද? කියන කාරණාව වෙන් වෙන් වශයෙන් අපි දැනගන්න ඕනේ. එතකොට තුන්වෙනි කාරණාව. ඊගාවට තමයි කාම විපාකෝ වේදිතබ්බෝ. කාම විපාකය කාමයන්ගේ විපාකය මොන වගේද? කාම නිරෝධෝ වේදි තබ්බෝ කාමයන්ගේ නිරෝධය කොතනින්ද සාක්ෂාත් වෙන්නේ? බොහෝ දෙනෙක් කාමයන්ගේ නිරෝධය මේ කාරණා දන්නේ නැහැ. භාවනා කරලා ඉවරලා හිතට මොනවා හරි ශාන්ත ප්‍රණීත ස්වභාවයක් ඇති වුණ ගමම්ම මාර්ගඵල කියලා හිතාගෙන ඉන්නවා. කවදාවත් හම්බ වුන්නේ නැති ශාන්ත ප්‍රණීත අත්දැකීමක් හිතට ආවහම තදංග වශයෙන් විස්කම්බන වශයෙන් කාමයේ යටපත් වෙලා තියෙනකොට බොහෝ දෙනෙක් හිතනවා මට දැන් කාමයේ උපදින්නේ අපිට මාර්ගඵල ලැබිලා තියෙන්නේ කියලා පෙරේද දවසේ හරි සෝචනීයයි මේ කාරණාව කියන්න පෙරේද දවසේ මට එක්තරා මෑණි කෙනෙක් කතා කරලා කියනවා අම්මා කෙනෙක් අනේ ස්වාමින්වහන්සේ මේ රහතන් වහන්සේලාගෙන් අපිව බේරලා දෙන්න ස්වාමින් වහන්සේ මේ රහතන් වහන්සේලාවිලා අපේ පැත්තේ ධර්මයේ කියලා අධර්මයේ හරියට පතුරවනවා හරියට දැන් රහතන් වහන්සේලා ඉන්නවනේ නේද මාර්ගඵල දෙන ඇත්තු රහතන් වහන්සේලා හරියට ඉන්නවා ඉතින් බලන් මේ කාරණාවේ වචනේ තියෙන බැරෑරුම්කම බරපතලකම මේ රහතන් වහන්සේලාගෙන් අපිව බේරලා දෙන්නලු සාමාන්‍යක ඇසිය යුතු ප්‍රශ්නයකුත් නෙවෙයිනේ ඇසිය යුතු වදනකුත් නෙවෙයිනේ නේද රහතන් වහන්සේලාගෙන් අපිව බේරලා දෙන්නලු. මේ රහතන් වහන්සේලා දහම් පරයායක්, දහම් න්‍යායක්, භාෂාවක්, ඉතිහාසයක් මේ මුකුත් දන්නේ නැහැ. Tamanට හිතලු අදහස් දෙනවා. කොහොමද ඒ අතු කාමය විග්‍රහ කරන්නේ? අම කා ගැනීම කාමය. එමද මාළු එහෙම අම කනවා නේද? ඒ අදහසෙන් වෙන්නේ නැති කාමය කියන එක ආසන්න වශයෙන් හරවලා ගත්තා කාමය. අම කා ගැනීම කාමය. මේගොල්ලෝ එහෙම තමයි අර්ථ ගන්නෙ. විකෘති කරන ඇත්තෝ. ඊගාවට දැන් මෙහෙම කාමයේ භුක්ති විඳින්න ඕන වෙනකොට එතකොට අපිට දැන් කාමයේ කියන එක ප්‍රසිද්ධියේ භුක්ති විඳින්න බෑනේ ස්ත්‍රී පුරුෂ කාමයේ සම්බන්ධයෙන්. එතකොට වහගෙන ආලේ කරන්න ඕන නිසා තමයි වහලේ හදන්නේ. වහලේ මේ ආසන්න වශයෙන් උත්තර එනවනේ. ආසන්න වශයෙන් උත්තර එනවා ඒ දැන් pāli භාෂාවක තියෙන දේ නෙමෙයි මේ දැන් Tamanට හිතෙන ඒ ළඟින් අදහස් ආවනම් ඒකට ගන්න. වහගෙන ආලය කරන්න ඕන නිසා වහලය හදනවලු. ඊට පස්සේ කාමයේ රහසේ භුක්ති විඳින්න ඕන නිසා කාමරය හදනවලු. ඊට පස්සේ මේ කාමරය හැදුවට නොයේකුත් කුමිසත්තුන්ගෙන් එහෙම පත්තෑ ගෝනුසු ආදී සත්වයන්ගෙන් සර්පයන්ගෙන් ආදී බය ඇති වෙන්න පුළුවන් බිය එනවන් ජීවිතේ. බිය තියන්න ඕන නිසා බිත්තිය හදනවලු. දැන් මෙන්න මෙහෙම තමයි අර්ථ ගන්නෙ. pāli භාෂාවක මේ අර්ථ ගන්න විකෘති කරලා මෙතන pāli භාෂාවේ සිංහල වලට දෙන විකෘති කිරීම. pāli වලටත් එහෙමයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙබඳු ආර්ය වේශයෙන් පෙනී ඉන්න මේ ආර්යයන් වහන්සේලාගෙන් ප්‍රවේශම් වෙන්න මේ ශාසනය විනාශ කරන්න මේ පටවියාපෝ තේජෝ වායෝ අනික් අයවත් නෙවෙයි බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනය බිහිවන හිස් පුරුෂයෝ මෝග පුරුෂයෝ මේ ශාසනය විනාශ කරනවා කියලා. කාමය දුරු කරන්න නම් කාම කාමය කියන්නේ මොකක්ද කියලා කාමා භික්කවේ වේදිතබ්බෝ කාමය කියන එක හරියට අපි දැනගන්න ඕනේ. කාම නිදානේ දැනගන්න ඕනේ. කාමයේ විවිධ වූ ස්වභාවය වේමත්තතාවය අපි හොයාගන්න ඕනේ. ඒ වගේම කාම විපාකය කාම නිරෝධය කාම නිරෝධගාමිනී පටිපදාව අපි තේරුම් ගන්න ඕනේ. අපි එකින් එක එකින් එක ටිකක් තේරුම් ගන්න බලමු. එතකොට මේ කාමය කියන එක දෙකට බෙදෙනවා වස්තුකාමය සහ ක්ලේශකාමය. හොඳට මතක තියාගන්න වස්තුකාමය සහ ක්ලේශකාමය කියලා කාමයේ දෙකට බෙදෙනවා. වස්තුකාමයේ ක්ලේශකාමයේ. වස්තුකාමයේ කියලා කියන්නේ මොකක්ද? දැන් අපිට සතර මහා ධාතුව ඝටිත පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු ඝටිතව අපි මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මතා ඇසුරු කරන ගතිය තියෙනවා නම් ඒවා ඇසුරු කරමින් දුව පුතා අල්ලමින් යාන වාහන පාවිච්චි කරමින් එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් මේවා පිළිදැගුම් කරමින්, මේවා පරිහරණය කරමින් ඒවටම කැමති වෙලා ඉන්නවනම් අපි මේවට කියනවා වස්තුකාමී කියලා. කාම වස්තුම පරිහරණය කරමින් හැබැයි සතර මහා ධාතු ඝටිත. සතර මහා ධාතු මේ අධ්‍යක්ීම් එන ඒ බර බවින්, රළු බවින්, සීතල උණුසුම් බවින් මේ උෂ්ණයට, මේ සීතලට කැමති වෙමින්, තුරුළු වෙමින්, ඒවා වඩා ගනිමින්, ඒවා ඇසුරු කරමින් ඉන්න මේකට තමයි අපි කියන්නේ වස්තුකාමයේ කියලා. වස්තුකාමයේ. කෙනෙක් ඉන්නවා වස්තුකාමයෙන් අයින් වෙනවා. දැන් විශේෂයෙන් ගන්නකො භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් මේ අන්නේ තපස්වරයෝ ගන්නකො මේ ගෙවල් දොරවල් වල තියෙන දේවල් වලින් අයින් වෙනවා. වස්තුකාමයෙන් අයින් වෙනවා. වස්තුකාමයෙන් අයින් වෙලා හුදකලා වෙනවා. හුදකලා වුණාට පැත්තකට ගියාට මේ අත්තු පැත්තකට හිටියට අනේ gedara සිහි වෙනවා, දරුවෝ සිහි වෙනවා, පරිහරණය කරපු දේවල්, නිලතල, තනතුරු, තාන්න, මාන්න ආදී දේවල් කාපු බීපු ආහාර ගනුදෙනු කරපු උදවිය සම්බන්ධකම් පවත්වපු උදවිය ඒ අතීත සිද්ධීන් සිහිපත් කර කර සිහිපත් කර කර නැවත නැවත හිතෙන් මේව ඇසුරු කරනවා නම් එයා වස්තුකාමයෙන් අයින් වුණාට ක්ලේශකාම වශයෙන් එයා යෙදිලා ඉන්නේ. එයත් කාම ඉක්මවලා නැහැ. ඒ නිසා හුදකලා වෙලා හිටිය කියලා ද්‍රව්‍යාත්මකව හුදකලා වෙයි. නමුත් එයා හිතින්නම් ඒව අල්ලගෙන ඉන්නේ. එයත් කාමයේ ඉක්මවල නැහැ. එයත් කාමයේ ඉක්මවල නැහැ. ඒ නිසා අපිට දකින්න පුළුවන් හුදකලා කැලේකට වෙලා තමන්ගේ පාඩුවේ ලැබෙන දෙයකින් සතුටු වෙලා හරීම අල්පේච්ඡව ඉන්නවා කියලා සමහර වෙලාවට gedare ඉන්න කෙනෙකුට වැඩිය ග්‍රාමවාසී ස්වාමින් වහන්සේ කෙනෙකුට වැඩිය මහේච්ඡව ලාභ සත්කාර වලට ගිජු වෙලා ක්ලේශකාමෙන් භරිත වෙලා ඉන්නව වෙන්න පුළුවන්. ඒ නිසා වස්තුකාම ක්ලේශකාම කියන මේ දෙකම අයින් කරන්න ඕනේ. බාහිර භෞතිකව අපිට දකින්න බෑ වස්තුකාම ක්ලේශකාම කියන දෙකම අයින් කරන්න ඕනේ කාමයේ දුරු කරගන්න නම්. ඒ යන ගමනේදී මේ වස්තුකාම ක්ලේශකාම අපිට අයින් කරන්න පුළුවන් දෙකම මේ තදංග වශයෙන් විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් අයින් කරන්න පුළුවන්. එතකොට තදංග කියලා කියන්නේ අපි කුසල කර්මයක් කරනකොට දාන ආදී කුසල කර්මයක් එහෙම නැත්නම් අනිකුත් කුසල කර්මයක් සිද්ධ කරනකොට ඒ කාරණාව නිසා මදකට යටපත් වෙනවා නේද මදකට යටපත් වෙනවා එතකොට තදංග වශයෙන් යටපත් වෙනවා නමුත් ධ්‍යාන භාවනාවක් වඩනකොට හුදකලා වෙලා ඔන්න අද හොඳට සමාධියක් වඩනකොට විස්කම්බන වශයෙන් බොහෝ කාලයක් යටපත් වෙනවා මතු නොවන විදිහට. ඕකට කියනවා විස්කම්බන වශයෙන් යටපත් වෙනවා කියලා. විස්කම්බන වශයෙන්. නමුත් නැවත නැවතත් කාමයේ උපදින්න තියෙන හේතුව තියෙනවා. කාමයේ උපදින්න තියෙන හේතුව තියෙනවා. ඒකනේ ඕනතරම් පින්වත් මෑණිවරු ඕනතරම් මේ උපාසකයන්තු ඕනතරම් දැකලා ඇති අහලා ඇති කියවලා ඇති අපේ සදහම් ග්‍රන්ථයන් තුල අහසින් යන තපස්වරු පවා ඒ කාමයේ යටපත් කරලා ධ්‍යාන උපදවාගෙන හිටියට යම් කාරණා නිසා ඒ ගීහඬවල් නිසා ඒ දැකීම් නිසා තමන්ගේ ධාන පවා පිරිහුවාගෙන ගිහි ගෙවල් වලට ගියපු ඕන තරම් කතා තියෙනවා ඒ කතන්දර කියන කාලයක් නෙවෙයි මේක ඒ නිසා මේ කාමය විස්කම්බන වශයෙන් යටපත් කරගෙන හිටියත් සමුච්ඡේද වශයෙන් උපදින හේතුවම දුරු කරන්නේ නැතුව කාමය ඉක්මවන්න බෑ. එතකොට මේ කාමය කියලා කියන්නේ මොකක්ද? පෙන්නනවා පංචමේ භික්කවේ කාම ගුණා කාම ගුණ පහක් තියෙනවා. මේවා කාමය නෙවෙයි කාම ගුණ. චක්කු විඤ්ඤය රූපා ඇහින් දත යුතු රූපයක් තියෙනවා. ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා ඉෂ්ඨකාන්තූ ප්‍රිය වූ මනාප රූපයක් තියෙනවා ඇහින් දත යුතු රූපයක් තියෙනවා කාමූප සංහිතා රජනීයා සෝත විඤ්ඤේයා සද්දා ඝාන විඤ්ඤේයා ගන්ධා ජීවහා විඤ්ඤේයා රස කාය විඤ්ඤේයා පොට්ටබ්බා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා එතකොට මේ විදිහට ඇසින් කනින් නාසෙන් දිවෙන් ශරීරෙන් දත යුතු රූපයන් තියෙනවා. මෙන්න මේ රූප ඇවිල්ලා මේ ආර්ය විනයේ කාමයෝ නිවේ. ඒ ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද ඔක්කොම කාමයෝ වුණොත් එහෙම රහතන් වහන්සේලාත් බේරෙන්න බෑ. ඉන්න පැත්තම කාමයෝ වුණොත් එහෙම බේරෙන්න බෑනේ. ඒ නිසා එහෙම පේන ඒවා කාම ගුණ මිසක් කාමයෝ වෙන්නේ නැහැ. එතකොට කාමයෝ වෙන්නේ කුමක්ද? ඒ රූප ශබ්ද ගන්ධ රස අරබයා ඒවා කාම ගුණ කෙනකෙනාගේ හිතේ ඇතිවෙන ගතිය තමයි කාමයේ බවට පත් වෙන්නේ. ඒක අපූර්වට ලස්සන බොහොම ප්‍රසිද්ධ ගාථාවකින් පෙන්නනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කෙනකෙනාගේ හිතේ ඇතිවෙන සංකල්පයයි මේ කාම රාගයේ බවට පරිවර්තනය වෙන්නේ. නැතුව පේන දේම කාමයේ වුණොත් එහෙම පේන වස්තුව අපි ඉන්නත් ඉස්සලා කාමයේ වුණොත් එහෙම අපිට හම්බ වෙන්නේ ඒකම නම් කිසි කෙනෙකුට කාමයෙන් බේරෙන්න බෑ නෑ බුදුරජාණන් වහන්සේලා ආර්යයන් වහන්සේලා පෙන්නනවා නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ මේ චිත්‍රෝ කිසි කලක කාමයෝ වෙන්නේ නැහැ. ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස මේවා කාමයෝ වෙන්නේ නැහැ. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ චිත්‍රයෝ කිසි කලක කාමයෝ වෙන්නේ චිත්‍රවල ස්වභාවය තමයි ඇස් ඉදිරි පිටට පෙනී ඉන්නවා විතරයි වර්ණ සටහනක් හැඩ සටහනක් තියෙනවා ඒක තමයි චිත්‍රයේ ස්වභාවය චිත්‍රයට ගමන් කරන්න බෑ චිත්‍රයට නොයෙකුත් දේවල් කරන්න කියන්න බෑ චිත්‍රය ඒ ඇහැට ප්‍රකට වෙනකොට ඇහැට පේනකොටම ඇස් ඉදිරිපිට ප්‍රකට වෙනවා විතරයි ඒ මොකක්ද කියලා හිතන්න යනවත් එකම ඒක නිරුද්ධ වෙනවා නමුත් අපිට නම් නැති බවට හම්බෙන අවිද්‍යාව නිසා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ චිත්‍රයෝ කාමයෝ නෙවෙයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ සංකල්පනාව තමයි රාගේ බවට පරිවර්තනය වෙන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ මේ ලෝකේ චිත්‍ර එහෙම්මම තියෙනවා තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ චිත්‍රෝ එහෙමම තියලා අතෙත්ත ධීරා විනයන්ති චන්දං ධීරයන් වහන්සේලා පඬිතයන් වහන්සේලා නුවණැත්තෝ සත්පුරුෂයෝ මේ ඡන්දය ඒ කියන්නේ ඒ රූපහරබය තමන්ගේ හිතේ ඇති කරගත්ත කෙලෙස්යේ ඡන්දය කාම ඡන්දේ කාම රාගය කාම ආශ්‍රවය මේ සංකල්පනාව දුරු කරගන්නවා ඒ ඡන්දය දුරු කරගන්නවා. ඡන්දය දුරු කරගත්තාම ආය කාමයේ මතු නූපදින මට්ටමටපත් වෙනවා කියලා දේශනා කරා. ඒ නිසා අපි මෙච්චර කල් හිතාගෙන ඉන්නේ මේ බාහිර භෞතිකව තියෙන දේවල් තමයි කාම වස්තු වෙලා තියෙන්නේ. ඒවා තියෙනවා අපිට ඒවා හම්බ වෙනවා. ඒ තියෙන දෙයමයි හම්බ වෙන්නේ හම්බ වෙන දේ තියෙනවා කියලා අපි හිතනවා. හොඳට මතක තියාගන්න කෙනකෙනාගේ මානසික මට්ටමට කෙනකෙනාට ලෝකයක් උපදිනවා මිසක් බාහිරයෙන් භෞතික ලෝකයක් තියෙනව නෙවෙයි. ඒ නිසා මෙතන යම් කාන්තාවක් ඉන්නවනම් එයාගේ ස්වාමි පුරුෂයාට ඇස් ඉදිරිපිටට මේ රූපේ වැටෙනකොට එයා තමන්ගේ මනසින් උපදවා ගන්න ලෝකයක් තියෙනවා සරාගී ලෝකයක් වෙන්න පුළුවන් ස්වාමි භක්තිය ඇතිව වෙන්න පුළුවන් තමන්ගේ ස්වාමියා කියන අදහසින් තමන් ඇති කරගන්න යම් සංකල්පනාවක් තියෙනවා නම් එයා ඒ සංකල්පනාවෙන් තමයි එයාට මේ වස්තුව කාම වස්තුවක් බවට පරිවර්තනය වෙන්නේ. මෙතන යම් ස්වාමි පුරුෂයෙක් ඉන්නවා නම් හෝ ස්වාමි දියණියක් ඉන්නවා නම් කාන්තාවක් ඉන්නවා නම් ඉස්සරහා ඉන්න කෙනා ගනුදෙනු කරන්නේ තමන්ගේ හිතේ ඇතිවෙච්ච සංකල්පන අනුව. තව කෙනෙක් ඉන්නවා අපි කියමු පිරිමි කෙනෙක් ඉදිරියේ ඉන්නවා නම් එයාගේම නංගි අනේ අපේ අයියානේ කියලා වෙලලා එයා අයියා කියලා තමන්ගේ හැඟීම උපදවාගෙන ඒ කාමවස්තුව එහෙම නැත්නම් ඒ පුරුෂය ඇසුරු කරන තමන්ගේ සංකල්පනාවෙන් අනේ පුංචි දරුවා ඉන්නවා අපේ තාත්තනේ කියලා ඇසුරු කරනකොට එයාට එන හැඟීම වෙනයි ඒ වගේම ඔතන ඉන්නවා කොටියෙක් හරි දිවියෙක් හරි ව්‍යාග්‍රයෙක් හරි සිංහෙක් හරි ඉන්නවා. ඌ ඇසුරු කරන්නේ මට රසවත් කෑමක් ඉදිරියේ තියෙනවා කියන හැඟීම. රහතන් වහන්සේ කෙනෙක් ඉදිරියේ ඉන්නවා. රහතන් වහන්සේට වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එනවා. වර්ණ සටහනක් ඇවිල්ලා ඒ වර්ණ සටහන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් ලෝක ධර්මතාවය අනුව කෙනෙක් පුජ්‍යලයක් වෙලා පේනවා. රහතන් වහන්සේට ඒ උපදින ධර්මතාවයත් ඒ ධර්මතාවයේ නිරුද්ධ වෙන හැටිත් ඒ වගේම සම්මුතිය තුල ඒ සත්පුද්ගල ස්වභාවයේ පෙනෙන ආකාරයත් ප්‍රකට වෙනවා. ඒ නිසා හැම මොහොතකම මේ උපදින ධර්මතාවයේ මනස පිළිබඳ වූවක් බාහිර එබඳු ධර්මතාවයක් පිහිටනව නෙවෙයි. අධ්‍යාත්මික බාහිර ආයතනයන්ගේ සම්භවය නිසා පෙර නොතිබීම උපදින මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා රහතන් වහන්සේට නුවණක් තියෙනවා. ඒ නිසා කිසි වෙලාවක ඉදිරියෙන්ම තියෙන වර්ණ සටහන හැඩ සටහන අපිට ඇස් ඉදිරි පිටට ආවන් පස්සේ එක හිතකට මේ යම්කිසි කෙනෙක් පේනව නෙවෙයි ඒ හිත නිරුද්ධ වෙනවත් එක්කම නැවත වතාවක් සිත් උපදිනවා තව සිත් කෝටි ප්‍රකෝටි ගණනක් උපදිනවා ඇස් ඉදිරියට ඇහැට පුළුවන් තමන්ට පතිත වුණ රූපය උපදවන්න විතරයි ඇහැට පුළුවන් ඒක නිරුද්ධ වෙනවත් එක්කම ඊට පස්සේ පටන් ගන්නවා මන ආයතනෙ උපදින්න මනෝ ධාතු මනෝ විඥාන ධාතු මනෝ ධාතු සිත් වලින් මේ ඉපදුණු ධර්ම මේ ඉපදුණු ධර්මතාවයේ සිහිපත් කරලා මනෝ ධාතු සිතකින් නැවත වතාවක් ඒ අරමුණ මොසවලා ගන්නවා මනෝ ධාතු සිතකින් එතකොට ඇහැට පෙනිච්ච රූපේ නිරුද්ධයි දිත්තේ දිත්ත මත්තං දැකීම දැකීම මාත්‍රෙන් ඉවරයි මනෝ ධාතු සිතකින් නැවත වතාවක් ඔසවලා ගන්නවා ඒ රූපේම සංඥාව රූපවත් වෙලා රූප සංඥාව ගැන තමයි අපි දැන් හිතන්නේ ඒකට මනෝ විඥාණයෙන් ඊට පස්සේ අපි ජවන් සිත් වලින් සිත් ගණනාවකින් අපි ඊට පස්සේ මෙහෙම කෙනෙක් එහෙම නැත්නම් මගේ ස්වාමියා මෙහෙම කෙනෙක් කියලා සම්පූර්ණ සවිස්තරාත්මකව තමන්ගේ හිතේ ඇතිවෙන රාගාදී සංකල්පනාවෙන් ඒ පිළිබඳව හිතලා කියලා කරලා අවිද්‍යාවෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා කෙනෙක් පුජ්‍යලයක් දෙයක් කරලා අපි දකින්නවා මේ රූපේ එතකොට ඇහැට පුළුවන් උනේ බාහිර සතර මහා ධාතුට පුළුවන් උනේ මේ වර්ණ සටහන හැඩ සටහන උපදවන්න විතරයි ඉපදුන තැනක ඉතුරු සියල්ලම මනසින් සකස් කරලා මනසින් සකස් කරගත්ත සියලුම ඒ නිෂ්පාදන භාණ්ඩය බාහිර තියෙන්නේ කියලා වැඩි කොටසක් කාර්යභාරය සිද්ධ කරන්නේ මනස පැත්තෙන් නමුත් පෙන්වන්නේ බාහිර තියෙනවා කියලා. බාහිර තියෙනවා කියලා පෙන්වන්නේ. ඒ නිසා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ බාහිර තියෙන චිත්‍රයන් කාමයෝ නෙවෙයි. කෙනකෙනාගේ හිතේ ඇතිවෙන සංකල්පනාවයි කාමයේ බවට පරිවර්තනය වෙන්නේ කියලා පෙන්නනවා. එනිසා ඒකට හොඳට අපි හැම වෙලේම මේ ලෝකයක් පරිහරණය කරනවා කියලා හැම වෙලේම පංච උපාදානස්කන්ධ ලෝකයක්මයි පරිහරණය කරන්නේ. නමුත් සමාන ගති මට්ටමක ඉන්න අපිට මේක වෙනසක් නොපෙනුනාට මේ රාමුවෙන් මදක් ඔබ්බට පැන්න උදවිය මානසික ලෙඩ හැටියට අපි හඳුන්වනවා. මම ඔකට සරලම උදාහරණයක් කිව්වොත් සමහර වෙලාවට රත්නපුර පැත්තේ ගොඩාක් මැණික් තියෙනවා. මේ මැණික් ව්‍යාපාරිකයෝ සමහර වෙලාවට ලොකු ආයෝජනයන් කරලා ලොකුවට වෙළඳාම පටන් අරගෙන මේ ව්‍යාපාරේ කඩා වැටලා යනවා හිතාගන්න බැරි විදිහට විනාශ වෙලා යනවා දූ දරුවෝ අතහැරලා එහෙම නැත්නම් තමන්ගේ බිරින්දෑ වෙන සම්බන්ධකම් වලට ගිහින් තමන් එකපාරටම තමන්ගේ ව්‍යාපාරේ කඩා වැටුනහම යොදෝපු මිල මුදල් සම්බන්ධයෙන් මැණික් හම්බ වෙයි කියන අදහසින් යුක්තව මානසිකව කඩා වැටෙනවා පුංචි බෑග් කෑල්ලක් පොහොර බෑග් එකක් ගන්නවා පාර දිගේ ඇවිදිනවා එයාගේ හිතට හැම තැනම පේන්නේ මැණික් තිරිවාන ගල් කැට එකතු කරනවා වටපිට බලනවා බෑග් කොල දා ගන්නවා දැන් යම් මට්ටමක අපිත් අවිද්‍යාවේ තමයි ඉන්නේ නමුත් සම්මත ලෝකේ අපි ගැටලුවක් නැතුව ජීවත් වෙන හින්දා අපි දන්නවා මේක තිරිවාණ ගල් කැට කියලා. නමුත් එයාගේ මානසික මට්ටම හිතේ ඇතිවෙන ගතිය මැණික් කියන ගතිය එයාට ඇත්තටම බාහිරින් මැණික් පේනවා. එයාට බොරුවක් දෙයක. එයාට ඇත්තක් ඒක. එයා ගල් කැට අහුල අහුල බෑග්වල දාගෙන ඒක අතහරින්න නැතුව කවුරු හරි ගණී කියලා මුළු ජීවිතේම ඒ මානසික මට්ටම ජය ගන්න බැරි වුණොත් මුළු මානසික මට්ටමම එයා ඒ විදිහට ගත කරලා මිය පරලෝ යනවා. එයාට හැබැයි ඇත්ත වෙලා තමන්ගේ හිතේ උපදින පංච උපාදානස්කන්ධ ලෝකයේ බාහිරින් දකිනවා. ඒක ඇත්තද? ඒක ඇත්තක් නෙවෙයි. අපි ඒක බොරුවක් කියලා දකින්නේ. ඒ වගේමයි සමහර ඇත්තෝ ඉන්නවා. සමහර කොල කෑලි හම්බුනම් හොඳට දිග්ගෑරලා ඉවරලා නමලා ඉවරලා මිටි බැඳලා සල්ලි කියලා තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි අපූර්ව උදාහරණයක් මම කියන්නම් අපේම ස්වාමින් වහන්සේ කෙනෙක් දවසක් අපි පංච උපාදානස්කන්ධ ලෝකයේ පිළිබඳ සාකච්ඡා කරනකොට කුම්මෝපම සූත්‍රය සාකච්ඡා කරලා ඉවරලා ඉදිබුවෙක් ගැන කතා කරලා ඉවරලා ස්වාමින් වහන්සේ මදක් සැතපීලා කුටියෙන් අවදි වෙනවත් එක්කම එකපාරටම කුටිය මැද ලොකු ඉබ්බෙක් ඉන්නවා. කෑ ගහන්න පටන් ගත්තා. හාමුදුරනේ මෙන් ඉබ්බෙක් ඉන්න ලොකු එකෙක් කියලා. ඇස් දෙක ඇරලා නැගිටලා හිටගෙන කෑ ගහනවා ඉබ්බෙක් ඉන්නවා කියලා. ඇවිල්ලා බලනකොට ඉබ්බෙක් එතන නැහැ. මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? තමන්ගෙම ඇතිවෙච්ච මේ මානසික ඒ චිත්තජ රූපය බාහිරින් පේන්න ප්‍රකට වුණා. යමක් හිතට හොඳට දුන්නම් පස්සේ ඒ ගතිය බාහිරින් ප්‍රකට වෙනවා. අපි කාමයේ කොච්චර හිතට දීලා තියෙනවද කියනවනම් ඒ ගතිය මේ පැත්තෙන් ඒ ටික අයින් කරපුවාම මට මෙහින් එහෙම කාම වස්තුන් හම්බ වෙනවද? නෑ හම්බ වෙන්නේ නෑ. මං ඒ විදිහට හිතුවොත් තමයි මට එහෙම වෙන්නේ. මේ අපි ලෝකේ කාමයෝ කියලා පරිහරණය කරන්නේ කෙනකෙනා හිතේ උපදවා ගන්න සංකල්පයක්. ඒ වගේම තමයි අපේ අම්මා නැති වුණ වෙලාවට අම්මා ගැන සිහි කරලා සිහි කරලා සිහි කරලා ඒකටම හිත ගියහන් පස්සේ කුස්සියට ඇවිල්ලා බලනකොට අම්මා පුටුවේ වාඩිලා කකුල් දෙක පද්ද පද්ද ඉන්නවා. කෑ ගහලා කියනවා අම්මා මේන් පුටුවේ වාඩිලා ඉන්නවා කියලා. අනික ඔක්කොම දුවගෙන එනවා. කෝ කෝගේ නෑ මේ මේ ඉන්නේ කියනවා. දැන් අම්මා මිය ගිහින්. අම්මා මේ ඉන්නේ කියනවා. මේ මට එක එක දේවල් කියනවා කියනවා. කිසි කෙනෙකුට පේන්නේ තමන්ගෙම හිතේ තියෙන මේ ගතිය බාහිරින් ප්‍රකට වෙනවා. ඒ නිසා මේ සංකල්පනාව තමයි අපිට මේ බාහිර වස්තුන් බවට මේ ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප කාම වස්තුන් බවට පරිවර්තනය වෙලා පේන්නේ කෙනකිනාගේ කෙලෙස් සහිත ලෝකයයි මේ ඉදිරියෙන් ඇවිල්ලා ප්‍රකට වෙලා පේන්නේ. එනිසා පින්වතුනි මේ මෝඩකම ගෙවා ගන්න ඕනේ. වර්තමාන විද්‍යාව බුදුරජාණන් වහන්සේ පෙන්නන විද්‍යාව ඉදිරියේ අවිද්‍යාවක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව තරම් විද්‍යාවක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ රූප පේන එක, ශබ්ද ඇහෙන එකත් එහෙමමයි. අම්මේ මට කොළඹ යන්න තියෙනවා. පාන්දර දෙකට කතා කරන්න. හොඳයි පුතේ. වහිනවා සීතලයි. අම්මටත් ඇහැරුණේ නෑ. අම්මටත් හොඳට නිින්ද ගියා. 1.59ට හරියටම දොරට ගහලා කතා කරනවා. නැගිටලා බලනකොට අම්මත් නෑ. බලනකොට කුස්සිය අම්මා බුදි. අම්මා දොරට ගහලා කතා කරාමයි Tamanට හොඳට ඇහැරුණා. Tamanුත් ඇහැරිලා හිටියේ. ඒ ඇහැරලා ඉන්නකොට තමයි අම්මත් ඇවිල්ලා දොරට ගහලා කතා කරේ. මොකද්ද වෙලා තියෙන්නේ? සම්මන්ගේම මේ හිතේ තිබ්බ ගතිය විතක්ක ਵਿਚාර තමන්ටම කතා කරලා තියෙනවා. ඒ අත්දැකීම, ඒ දැඩි නිශ්චල භාවයත් එක්ක තමන්ටම යටි හිතේ තිබ්බ මේ අදහස අම්මා කතා කරා වගේම ඇහෙනවා. පින්වත්නි යමක් කුරු කරපුවාම ඒකේ ඒ විදිහටම ප්‍රකට වෙලා එනවා. කසින නිමිති අපි කියන නීල පීත ලෝහිත උදාත ආදී මේ භාවනා කමඨහන් කරන කසින නිමිති ඇට සැකිල්ල එහෙම අට්ටික සංඥාව අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා එහෙම නැත්නම් පටවි පටවි පටවි පටවි එහෙම නැත්නම් නීල නීල නීලං නීලං නීලං කියලා මේ විදියට යම් පටවි කසිනේ හෝ අට්ටික සංඥා හෝ නිල් පාට හෝ මේ වගේ කසින නිමිත්තක් අපි ඒ ගැනම හිතලා හිතලා හිතලා හිතලා ඉවරලා ගත්තාන් පස්සේ කුමක්ද සිද්ධ වෙන්නේ? ඇස් දෙක පියාගත්තත් ඒ ගතියෙන් උග්ඝහ නිමිති හැටියට පහළ වෙනවා. ඒ නිසා මම මේ කාරණා ටිකෙන් පැහැදිලි කරේ අපි කාමයේ කියලා මේ බදාගෙන වැළඳගෙන අත නොහැර ඇසුරු කරන්නේ කෙනකෙනාගේ පංච උපාදානස්කන්ධ ලෝකයක් බාහිරින් ඒ වස්තුන් කැඩිලා බිඳිලා ගියත් නැති වෙලා විනාශ වෙලා ගියත් කවදාවත් අපේ ජීවිත සම්තතිය තුල ඒ නිමිති නැති වෙන්නේ අනිමිත්ත වෙන්නේ ඒව අනිත්‍ය වෙලා යන්න පුළුවන් නමුත් අපේ ලෝකේ අනිත්‍ය වෙන්නේ අනිත්‍ය වෙලා ගියත් අපේ නිත්‍ය බව මෙතන තියෙනවා එතන දිරදිරා ලෙඩ වෙවි මහලු වෙවි මැරිලා ගියත් ඒ අනිත්‍ය වුණත් ඒ රූපං ඒකවන්තෝ නාමෝ ဒ ුතියවන්තෝ රූපාන්තේ එහෙම දුර වෙලා ගියත් නාමාන්තයේ තුල ඒවා නිමිති සහිතව තැන්පත් වෙනවා ඒ නිමිති අරබයා තමයි ප්‍රතිසන්දියට යන්නේ ඒ නිසා මේ දෙපැත්තම හිස් කරන්න ඕනේ හිස් කරන්න නම් මේක උපදින්නේ කොහොමද කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ ඒ නිසා කාමය කියන එක දුරු කරන්න නම් මේ ඔක්කොම අතහැරලා දාලා පැත්තකට ගියා කියලා හරියනවද? නෑ. ඒ නිසා මේ කාමය කියලා කියන්නේ කුමක්ද කියන කාරණාව අපි හොඳට හැම පැත්තකින්ම දකින්න ඕනේ. ඒ නිසා අනාගාමි වෙනකොට සම්පූර්ණ මේ කාමය දුරු කරන්න පුළුවන්. හැබැයි රූප රාග අරූප රාග වශයෙන් නැවතත් අපි නාම ධර්ම පැත්තෙන් අපි බැඳිලා ඉන්නවා. ඒ ටික දුරු කරගන්න පුළුවන් ඒක අපහසුයක් නෑ. නමුත් මේ සතර මහා ධාතු ඝටිත කාමාවචර ලෝකයෙන් මිදෙන මේ සුනුදු ස්පර්ශයන් වලට ඒ මෘදු මොලොක් ගති වලට ඒ ඇතිවන සැපයට සුඛසහගත ගතියට අපි හැමෝම කැමති ඒකට ඇලිලා ඉන්නේ. ඒ නිසා එහෙම අපිට දැනෙනවත් එක්කම අපි උපදවා ගන්න පංච උපාදානස්කන්ධ ලෝකේ බාහිර තියෙනව නෙවෙයි. ඒ නිසා කාමය පෙන්නනවා මොකක්ද? මේ ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස තියෙනවා නම් මේව ඇවිල්ලා කාමයෝ නෙවෙයි ආර්ය විනය මේවා කාම ගුණ හැටියට හඳුන්වන්නේ. ඒ නිසා ආර්යයන් වහන්සේලා කාමයේ කියන එක බාහිරින් දකින්නේ නැහැ. කාමයේ තමන් තුළ උපදින හැටි දකිනවා. ඒ නිසා කාමයේ කියන එක කෙනකෙනාගේ සංකල්පය කියලා දැනගන්න. ඊට පස්සේ දෙවෙනියට පෙන්නනවා කතමෝච භික්කවේ කාමානං නිදාන සම්භවෝ මහන්නේ කාම නිදානය මොකක්ද? පස්සෝ භික්කවේ කාමානං නිදාන සම්භවෝ මේ ස්පර්ශය තමයි කාමයන්ගේ නිදාණය. ස්පර්ශය තමයි කාමයන්ගේ නිදාණය. ඒ නිසා කිසි වෙලාවක කාමයේ උපදින්නේ රූපේ බැහැර තියෙනවා. ඒ වගේම අධ්‍යාත්මික රූපයේ මේ චක්කු ප්‍රසාද ආදී මේ ප්‍රසාද රූපයන් අධ්‍යාත්මික පැත්තේ තියෙනවා. මේවා එකට කවදාවත් ස්පර්ශ වුණේ නැත්තම් කාමයේ උපදිනවද? කාමයේ උපදින්නේ නැහැ. ඒ නිසා ස්පර්ශ වුණොත් තමයි කාමයේ උපදින්නේ. හැබැයි ස්පර්ශ උන පමණින්ම කාමයේ උපදින්නේ මෙතන ආධ්‍යාත්මෙන් තව ක්‍රියාවලියක් තියෙනවා. අධ්‍යාත්මිකින් තව ක්‍රියාවලියක් තියෙනවා. ඒ නිසා එහෙම ස්පර්ශය තමයි මූල හේතුව. එතකොට ස්පර්ශ උනම් පස්සේ මේක චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ධාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස ආදී වශයෙන් පෙන්නලා පටික සම්පස්සේ පෙන්නලා ගැටෙනේවා. ඒ වගේම අදිවචන සම්පස්සේ කියලා මනසට ධර්මාරම්මන අපි කියමු ඇහැට රූප ගැටෙන එක කනට ශබ්ද ගැටෙන එක මේවා ගැටෙනවා අපි හුදකලා කාමරයක වුණාම මේ ස්පර්ශය සිද්ධ වෙන්නේ නැහනේ හුදකලා කරවල කාමරයකටලා ඉන්නවා අපි එතකොට මේ ස්පර්ශය සිද්ධ වෙන්නේ නැහැ නමුත් කාමරයක හුදකලා වෙලා හිටියත් අදිවචන සම්පස්සය කලින් රූප ශබ්ද ගන්ධ රස ධර්මයන් අරඹයා අපි යම් ගත්ත අත්දැකීම් තියෙනවා නම් එබඳු අත්දැකීම් නැවත නැවතත් සිත විසින්ම උපද්දලා සිතින්ම දැනගන්නවා. ඒ නිසා සිතෙන්ම උපද්දලා සිතෙන්ම දැනගන්නවා. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු. ඒ නිසා සිතෙන්ම උපද්දලා සිතෙන්ම දැනගන්න මට්ටමට කියනවා අද්ධි වචන සම්පස්සය කියලා. එතකොට මේ පටික සම්පස්සේ හෝ අදිවචන සම්පස්සේ සිද්ධ වුණොත් තමයි කාමයේ උපදින්න මූල හේතුව වෙන්නේ. කාමානං නිදාන සම්භවෝ මොකක්ද? මෙන්න මේ ස්පර්ශයයි කියලා පෙන්නනවා. ඊගාවට කතමාච භික්කවේ කාමානං වේමත්තතා අඤ්ඤෝ භික්කවේ කාමෝ රූපේසු අඤ්ඤෝ කාමෝ සද්දේසු අඤ්ඤෝ කාමෝ ගන්ධේසු අඤ්ඤෝ කාමෝ රසේසු මේ විදිහට කාමයන්ගේ වෙනස් වෙනස් ස්වභාවයක් තියෙනවා ඒ කියන්නේ ඇසින් බලා දත යුතු රූපයකින් තියෙනවා නම් ඒ රූපකාමයේ අනෙකක් රූපකාමයේ අනෙකක් ඊගාවට සද්දකාමයේ අනෙකක් ගන්ධකාමයේ අනෙකක් රසකාමයේ අනෙකක් පොට්ටබ්බකාමයේ අනෙකක් මේ රූපකාමයේ කියලා කියන අපිට රූපයක් උපදිනකොට ඒ රූපයේ වෙනම එකක් ඊට පස්සේ ශබ්දයේ වෙනම එකක් දැන් අපිට මේවා ඔක්කොම එකට ගැට ගැහිලානේ තියෙන්නේ මේවා ඔක්කොම අපිට එකට ගැට ගැහිලා තියෙන්නේ හරියට මං ගත්තොත් කූඤ්ඤ හයක් හිටවලා මේ කූඤ්ඤ හයේම රැහන් නූල් හයක් බඳිනවා. නූල් හය පළවෙනි කූඤ්ඤේ තියෙන රැහන හයේ කූඤ්ඤේ තුනේ කූඤ්ඤෙත් නවයේ කූඤ්ඤෙත් ගැට ගහනවා. දෙවෙනි කූඤ්ඤේ තියෙන රැහන 10 එකෙත් ඊට පස්සේ 4 එකෙත් ඊට පස්සේ 8 එකෙත් ගැට ගහනවා. මේ විදිහට එහාට මෙහාට මේ රැහන් ටික ගැට ගැහුවාම මැද ඉබේටම දැලක් නිර්මාණය වෙනවා නේද? මෙහෙම net එකක් වගේ දැලක් නිර්මාණය වෙනවනේ. ඔව්. එතකොට මේ වගේ අපි මේ ඇහින් දැකපු දේ අතින් අල්ලනවා නම් ඒක ගඳ සුවඳ බලන්න පුළුවන් නම් හිතෙන් ඒක රස විඳින්න පුළුවන් නම් මේ හය ඇහැ කන දිව නාසය ශරීරය මනස මේක කූඤ්ඤ හයක්. මේකේ රැහන්න හයක් සංයෝජන හයක් වගේ කකුලට ඇනිච්ච දේ බලන්න පුළුවන්. ඒක අල්ලන්න පුළුවන්. අල්ලා ගඳ සුවඳ බලන්න පුළුවන්. මේ විදිහට ඒ දිත්තේ දිත්තමත්යන් දැකීම දැකීම මාත්‍රෙන් ඉවරයි. ඊට පස්සේ ඒක අල්ලන්න කියලා ගත්තොත් දැකපු දේ අල්ලනව නෙවෙයි ඒක ඉතුරු නැතුවම නිරුද්ධයි. ඒ උපදිච්ච හේතු ටික තියෙනවා නම් ඒ හේතු ඉතුරු නැතුවම නිරුද්ධයි. අල්ලනකොට දැන් කයත් පොට්ටබ්බයත් කාය විඥාන නිසා අලුතෙන්මයි ලෝකේ උපදින්නේ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඉතින් මේ විදිහට අපි මේ කාමයන්ගේ වෙනස් වෙනස් ස්වභාවය අපි වෙන්වෙන් වශයෙන් දත යුතුයි. කාමා භික්කවේ වේමත්තතා කාමයන්ගේ වෙනස් වෙනස් ස්වභාවය එක කිසි කලෙක අනෙකට කිසිදු සම්බන්ධයක් නැහැ. ඒක හටගෙන පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. දැකපු දේ කිසි කාලෙක අල්ලන්න බෑ. කියන දේ පේනව නෙවෙයි, පේන දේ තියෙනව නෙවෙයි. නමුත් අද අපි ඉන්නේ වටාපත දැක්කා වටාපත අල්ලන්න පුළුවන් වටාපත ගඳ සුවඳ බලන්න පුළුවන් වටාපත ස්පර්ශ කරන්න පුළුවන් මේ විදිහට වටාපත ගැන හිතන්න පුළුවන් ඔක්කොම එකට තියෙනවා ඒ නිසා කාමයන්ගේ වේමතතාවය දකින්න ඕනේ ඊගාවට කාමයන්ගේ විපාකයේ දකින්න ඕනේ කාම විපාකයේ තමයි කාමයේ දුරු කරගන්න බැරි වුණොත් නැවත නැවතත් මේ සංසාරී ඊ මේ අත සැරිසරනවා ඉපදෙනවා ඉපදුනොත් ඒ ඉපදුන සත්වයන්ට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය මේ සියල්ලම එකම වරප්‍රසාදයක් හැටියට සියල්ලම ලැබෙනවා. කාමයන්ගේ විපාකය යම්කිසි කෙනෙක් කාම නිරෝධය කියලා කියන්නේ මේ කාමයේ උපදින්නේ කොහොමද කියලා හොඳට නුවණින් තේරුම් අරගෙන චන්ද රාගයේ දුරු කරොත් මතු කාමයේ උපදින්නේ නැහැ කියලා සියලුම කාමයේ දුරු කරන්න පුළුවන්. එනිසා කාම නිරෝධයේ හැටියට කාමයේ පිරිසින දැකලා ස්පර්ශ නිරෝධයෙන් කාම නිරෝධය සිද්ධ වෙනවා කියලා දැකලා තමන්ගේ හිතේ තියෙන චන්ද රාගය දුරු කරන්න පුළුවන් වුණොත් මේ සංකල්පයයි ඉපදිලා තියෙන්නේ පටිච්ච සමුපාදේ හරහා අවිද්‍යා පත්‍ය සංඛාරා රූපේ අතහ ස්වභාවයත් නාමේ අතහ ස්වභාවයත් නොදන්නා කම නිසා හිතේ ඇතිකත් සංකල්පනාවක් තමයි ඇත්ත වෙලා රූපේ මත පතිත වෙලා අපිට පේන්නේ අහිංසක රූපේ බඳු සත්වයකත් පුජ්‍යලයකවත් නෙවෙයි අනාත්ම ධර්මතාවය. කෙලෙස් ටික පතිත වෙලා කෙලෙස් වූ ස්කන්ධ ටිකක් අපිට හම්බ වෙන උපාදාන ස්කන්ධයක් අපිට හම්බ වෙන්නේ. ඒ නිසා අනුපාදා පරිණිරවාණයෙන් උපාදාන නිරෝධය භව නිරෝධයෙන් කාම නිරෝධය સિદ્ધ කරන්න පුළුවන්. එතකොට කාම නිරෝධගාමිනී පටිපදාව මොකක්ද? මෙන්න මේ ආර්ය ශ්‍රාංගික මාර්යයයි කියලා ඉවරලා මේක දකින්න නම් චිත්ත සමාධියක් ඇති කරගන්න ඕනේ. මේ දර්ශනයත් එක්ක ආර්ය දර්ශනය දකින්න නම් චිත්ත සමාධියක් ඇති කරගන්න ඕනේ. චිත්ත සමාධියක් ඇති කරගන්න නම් කය වචන දෙකේ සංවර භාවය ඇති කරගන්න ඕනේ. කය වචන දෙකේ සංවර භාවය ඇති වෙන්න නම් සීලයක පිහිටන්න ඕනේ. යම් කිසි කෙනෙක් සීලයක පිහිටලා කය වචන දෙක සංවර කරගෙන චිත්ත සමාධියක් උපදවා ගත්තොත් මේ සමාධිය නිසා මෙච්චර කල් මේ නීවරණ ධර්ම වලින් ප්‍රබල වෙලා ලෝකයක් උපදවලා දුන්නා නම් නීවරණ ධර්ම දුරු වෙනකොට මේ අපි බලන යථා ස්වභාවය බාහිරින් දකින්න පුළුවන් අන්න එදාට විදර්ශනා පාද කරගෙන මේ සියලු කාමයන්ගෙන් ඈතර වෙන්න පුළුවන් පින්වතුනි ඒ නිසා කාම නිරෝධගාමිනී පටිපදාව කියලා කියන්නේ මේ ආර්ය ශ්‍රාංග මාර්ගයයි ආර්ය ශ්‍රාංග මාර්ගේ පූර්ණේ වෙන්න තියෙන්නේ එකම එක මගයි ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බාන සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා ඔන්න එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙන්නේ සතර සතිපට්ඨානය හරහා එතකොට අපි දන්නවා කාමයේ කියලා කියන්නේ මොකක්ද කාම නිදානේ කියලා කියන්නේ මොකක්ද ඒ වගේම කාමයේ විවිධත්වය මොකක්ද? කාම විපාකයේ මොකක්ද? කාම නිරෝධය මොකක්ද? කාම නිරෝධගාමිනී පටිපදාව මොකක්ද? එතකොට ඒ සඳහා අපි එහෙනම් අනුක්‍රමයෙන් සීලයක පිහිටලා සතර සතිපට්ඨානය හරහා කාම නිරෝධගාමිනී ප්‍රතිපදාවකට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා සියල්ලම පිරිසිඳ දැකලා හොඳ නුවණකින් අපි මේ කාමයේ ඉක්මවා යන්න උත්සාහවත් වෙනවා මේ පරියා යම් කිසි කෙනෙක් මනාකොට අවබෝධ කරගත්තොත් ඒ හරහා සියලුම කාමයන්ගෙන් ඈතර වෙලා අනාගාමි තත්ත්වයටපත් වෙලා සංසාර දුකින් ඈතර වෙන්න මේ පරියාය හේතුපනිශ්‍රය වෙනවා ඒ නිසා මේ පරියාය හැම දිනාටම ඒ සියලු ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ඉක්මවල සංසාර දුකින් අත මිදෙන්න හේතු උපනිශ්‍ර වේවා පාරමී වේවා කියලා අපි ආශිර්වාද කරනවා ධම්මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං තීති සියලු දෙනාටම තෙරුවන් සරණයි ධර්මදේශනයේ පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නාවුල ධම්මහදය ආරණ්‍ය සේනාසනයේ අනුශාසක පූජ්‍යපාද මාංකඩවල සමාහිත ස්වාමින් වහන්සේ